ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්මින් දිත්තේ සමයේ සීලවන්තෝ පම්බජිතා කුලානි උපසංකමන්ති සක්මනුසා තස්මින් සමයේ කන්තිරිතානේහි බහුම් පුඤ්ඤං පසවන්ති තේ ප්‍රඥාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාවක පාඩයක් මේ ප්‍රකාශ වුණේ. මේ හඳුන්වන්නේ කුලූප සංසමන සූත්‍රය කියලා. මේකට සංගරුණක් වැඩම කිරීම සම්බන්ධ සූත්‍රයක්. කුලූප සංසමන සූත්‍රය. මේ තේරුම යස්මින් දිත්තේ සමයේ සීලවන්තෝ සම්බුද්ධිතා කුණානික සංකමන්ති මහණෙනි යම් වෙලාවකදී සිල්ලුතුන් වහන්සේලා සදාවතුන්ගේ නිවසකට වඩිනසේක් නම් සත්මනුෂා තස්මින් සමයේ පංචහිතානේ බහම් පුඤ්ඤං පසවන්ති එහිදී ඒ සදාවත් බෞද්ධයෝ කර්ම පහකින් බොහෝ කුසල් රැස් කරති මේකයි ඒ සූත්‍ර පාඨයේ තේරුම යම් වෙලාවක සිල්ලුතුන් වහන්සේලා සදාවතුන්ගේ නිවසකට වැඩම කරන තේක් නම් ඒ සදාවත් අය කර්ම පහකින් බොහෝ කුසල රැස් කර ගන්නවා. ඒ කර්ම පහ කුමක්ද? සත්මනුෂා චිත්තානි පසාදෙන්ති. ශබ්ද සංවර්ධනිකම් විස්තරේ සංකුලං තස්මේ සමයේ ප්‍රතිපදම් ප්‍රතිපන්නං හෝති. කර්ම කුසල සිල්ලුතුන් වහන්සේලා දැකීමේදී සිත පහදවා ගන්නවා. මෙත් ඇසින් බලා මෙත් ඇසින් යුතුව සිත පහදවා ගන්නවා සංගරත්නේ ගුණ සිහිපත් කර ගන්නවා අපට තබන කීවරක් ගානේ දහසක් බැදී ප්‍රසංගයක් දෙමිඳුලේ සබා වදින්නාක් මෙන් ලෝකේ දෝසුරා සම්පත් නෙලා ගන්න දින කියන කුන් තින්කක් වදිනවා නේද කියලා එකේ බලවත් ප්‍රසාදයක් ඇති වෙනවා ඒ ප්‍රසාද මූලික කුසලයේ ඒ පින්නතුන් කල්ප ලක්ෂ ගණන් නිවන් දකිනතුරු සුභති ලෝකෝත්පත්තිය ජනදෙන පළමුවෙනි පුණ්‍යස්කන්ධය කියලා දේශනා කළා. සක්කමනසා පච්චුත්ෙන්ති අභිමාර්ගෙන්ති ආසනන්දෙන්ති උච්චා කුලීන සංවර්ධනි සම්දික්කවේ. දෙලෙමිතින් කරනම් වාඩි වී සිටියානම් නැගිටිනවා. පෙර ගමන් කරනවා. ආචාර කරනවා. දෙපා දුවනවා. පාපික දානවා. අසුන් පලවනවා. වඩා හිඳුවානද නමස්කාර කරනවා පවන් සලනවා මේ විදිහේ වතාවක් සිද්ධ කරනවා ගෞරව සම්ප්‍රයුක්තව නිහතමානී නේද ඒ කුසලයේ සසන වසනතුරු යම් දක්නතුරු ශාස්ත්‍රීය බ්‍රාහ්මනාදී උසස් වංශ වර්ගීයක ලබන්නේ හේතු වෙන දෙවෙනි පුණ්‍යස්කන්ධය කියලා දේශනා කළා. ඉන්නේ සත්තමනුෂා මච්ඡේදමලම් ප්‍රතිවිනෝදෙන්ති මහේසත්ව සංවර්ධනකම් හික්කවේ එසේ වස් පිළිවෙත් දක්වන අතරත හිතේ තමන්ගේ සිතේ පරිත්‍යාග කුසල චේතනාවක් පහළ කරගන්නවා. මතුරුමල දුරහමිනින් අපි යමක් පූජා කරගන්නේ නොකියන පූජා බුද්ධිය පහළ කරගන්නවා. ඒ මේ පූජා බුද්ධිය පරිත්‍යාග චේතනා පහළ කර ගැනීම සතර වචන දුරු ශ්‍රද්ධාවන්ත සීලවන්ත සෘත්‍යවන්ත ත්‍යාගවන්ත ඥානවන්ත කරුණාවන්ත මෛත්‍රී සාගත කලගුණ ගන්න සත්පුරුෂ උතුමන්ගේ ආශ්‍රය භගිනේ කායුපාසනය ලැබෙනු මහේශාසුජීවිත ලබන්න හේතු වෙන තුන්වෙනි පුණ්‍යස්කන්ධයයි. සතර වෙන්නේ සත්‍යමනුෂ්‍යා යථා ශක්ති යථා බලං ප්‍රතිවිදන්ති මහා භෝග සංවත්නිකම් විත්තේ. ඊළඟට ශක්ති ප්‍රමාණින් ශෝදානම් කරගත්තේ චීවර, පින්දපාත, සෙනසුන, ගිලන්පද ආදී යම් කිසි ඒ වෙලාවට සුදුසු සැපසරු දෙයක් පරිත්‍යාග කරනවා. මේ පරිත්‍යාග කුසල චේතනාව සතර වසන තුරු නිවන් දකින තුරු මහා භෝග සම්පත් දින දෙන සතරෙනි පුණ්‍යස්කන්ධයයි. සත්වයන්නේ සත්‍යමනුෂ්‍යා පරිපුච්ඡන්ති පරිපන්සන්ති ධම්මං සුනන්ති මහා පඤ්ඤා සංවත්තිනිකම් විත්තේ සංකුලං තස්මින් සමයේ ප්‍රතිපදම් ප්‍රතිපන්නං හෝති ඒ සීල කටයුතු නිමවා පොද සත්කාර පවත්වා සීලයක පිහිටෙනවා. වංකදයකට සමන් දෙනවා. සහන් සදයන් ගැන ධර්ම සාකච්ඡාවක හෝ යෙදෙනවා. මේ කුසලයේ සසන වතන තුරු කුසාර්ග බුද්ධිමත්තුන් වෙන රජ්‍යෝපම ප්‍රඥාව ලැබෙන මහා ප්‍රඥා සම්පත්තිය ලබන්න හේතු වෙන පස්වෙනි පුණ්‍යස්කන්ධය කියලා දේශනා කළා. ලක්ෂණ විච්ඡේදේ සමයේ සීලවන්තෝ සම්බදිතා කුලානික සංකමං තීතක්ක මනුෂ්‍යා තක්මේ සමයේ ඉමේහි පංච නිපානේහි බහුම් පුඤ්ඤං කපවන්ති මහණෙනි යම් වෙලාවක සිල්ලුතුන් වහන්සේලා සදාවතුන්ගේ නිවසකට වැඩම කරනසේක් නම් එහිදී සදාවත් බෞද්ධෝ මේ කියන ලද කරුණු පහකින් බොහෝ කුසල් රැස් කර ගන්නවා කියන කවසාන වශයෙන් ආදා දේශනා කළා. දැන් මේ දේශනාව අනුව අද පින්කම් පහම මේ නිවෙතේ සිද්ධ වුණා. වැඩි දවසක් ගතෝනේ නෑ මේ විදිහේ ස්වාමීන් වහන්සේලා වඩින අතරමඟදී ධාර්මයක් පිරිනමාගන්ට ලැබේවා කියලා පූර්වභාව කුසල චේතනාව පිරිසිදු කරගත්තා. උදේ පාන්දරම ස්වාමීන් වහන්සේලාට නිවස සොයා ගැනීම සඳහා පහසු පිණිස අතරමඟටම ගිහිල්ලා පිළිගත්තා. ඊළඟට නිවසට වැඩම කරන වෙලාවේ අහසින් දෙවියෝ සාදුකාර දෙන වෙලාවේ ගෞරව සම්ප්‍රයුක්තව පෙර ගමන් කළා. දෙපා දෙව්වා. අසුන් කනවා වඩා හොඳේවා. බුද්ධ පූජා කරැස්තුවා. ධාන්‍ය දෙදා හදා පිළිගන්නා වැළඳෙව්වා. ශාස්ත්‍ර ගෝණය කළා. මත් පිළිවෙත් කරැස්තුවා. එවාගේ මේ පරිස්කාර භාණ්ඩද පූජා කරගත් අශීලයකද පිහිටියා. බණ සම්මේකටද සමන් දෙනවා. කර්ම පහ මෙතන සම්පූර්ණයි. ඒකට මේ ආනිසංශ පහක් අපට අවශ්‍ය වන්නේ නිවන් ගමන සුවසේ යා ගැනීමටයි. සතර වසන තුරු සුගති ලෝකෝත උත්පත්ති ලැබීම නිවන් දැකීමට පාරමී පුරා ගැනීමේ අවශ්‍යතාවකුයි. එවැගේම සතර වසන තුරු උසස් වර්ග ජීවිත ලැබීමත් අර කාටවත් යටක් නොවේ එහෙම නැත්නම් කිසි බාධාවක් නොවේ නිර්පද්‍රතව නිවන් මාර්ගය ගැනීමට උපකාරයක්. එවැගේම ශ්‍රද්ධා, සීල, සුත්ත, ත්‍යාග, ඥාන ගුණ ඇති පිරිවර සම්පල් ලැබීමත් නිවන් ගමනට උපකාරයක්. ඒකම දානාදී පාරමී පුරන්න භෝග සම්ප්‍රත්‍ය අවශ්‍යයි. ඒකත් ලැබෙන පින්කමක් සිදු වුනේ. ඒ සියල්ලටම හේතු වෙන්නේ ප්‍රඥා සම්ප්‍රත්‍යය. එනිසා ප්‍රඥා ලැබෙන පින්කමක්ද දැන් මේ සිද්ධ විදිහට යනවා. මේ වාගේ පින්කම් කෙරේ මහා භෝසතාණන් වහන්සේලා පුරුදු කරපු චාරිත්‍රයක්. විසාකා උපාසිකා මාතාව දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම කරවා දානයක් පිරිනැමුවා කියන විශේෂය. එතුමිය සංවාදල අනුශාසනයේ බුදු පාමුල වැඳගෙන කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට වරම් මතක් ඕනේ. බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නේ මේ සතාගතයන් වහන්සේලා වරම් දෙන ඇත්තෝ නෙමෙයි කියලා. නෑ ස්වාමීනි යමක් හතන යමක් පත්‍රායන ඒක තමයි අවසර දෙන්නේ. මේ මොනවද? ස්වාමීනි මට ඕනේ මේ ශරත් නෝරට පිටකින් වඩින සියලුම ආගන්තුක ස්වාමීන් වහන්සේලාට මේ ළඟදී වීති ආදී සොයා බලා දැන තේරුම් ගන්නකම් ආගන්තුක දාණය දෙන්න මාත අවශ්‍ය ඕනේ. ඒක. මේ සැනත් නුවරින් බහැර වඩින ස්වාමීන් වහන්සේලාට කලක වේලාවට යාගත යුතු බැවින් ධම්මික ස්වාමීන් වහන්සේලාට දාන දෙන්න මාත අවශ්‍ය ඕනේ. සරත් නෝඩ වාසී සීල භික්ෂු සංඝයා වහන්සේට නිත්‍ය වශයෙන් සැඳ දාණය දෙන්න මාත අවශ්‍ය ඕනේ. එවැගේම සරත් නුවර වාසී ගිලන් වෙන භික්ෂූන්ට ගිලන් දාණය දෙන්න මත අවසර වුණා. සරත් නුවර වාසී ගිලන් භික්ෂූන්ට ගිලන් දෙහෙත් අවසර සපයා දෙන්න මත අවසර වුණා. සරත් නුවර වාසී ගිලන් භික්ෂූන්ට උවටන් කරන භික්ෂූන්ට දාන දෙන්න මත අවසර වුණා. සරත් නුවර වාසී සියලු භික්ෂු සංඝයා වහන්සේට වස්තු ප්‍රසාදික සීවරි කියන වැසිකල පූජා කරන්න මට අවසර වුණා. සරත් නෝරෝ ආදී කියන භික්ෂුණී සංඝයාට දියසම පූජා කරගන්න මට අවශ්‍ය වුණේ. මේ කරුණු අසම ඉල්ලා හිටියා. එලෙනහ බුදුරජාණන් වහන්සේ ඇසුවා ඉශාකාවෙන මොන මොන විදිහේ ආනිසංසයක් බලාගෙනද මේ වරම් ඉල්ලන්නේ. ස්වාමීනි මට ඕන කමු කියන්නේ මෙන්න මේකයි. දැන් මේ ආගන්තුක ස්වාමීන් වහන්සේලා මේ රට තේනවා මේ නගරේ තේනවා. ගමිත ස්වාමීන් වහන්සේලා වඩිනවා. ඔය ආගන්තුක ස්වාමීන් වහන්සේලා අතරින් සමහර කෙනෙක් භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා අපි එන්නේ අහවල් ප්‍රදේශේ ඉඳලා ඒ ප්‍රදේශයේ අහවල් අහවල් ස්වාමීන් වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ උපන්නේ කොහෙද කියලා අපට දැනගන්න ඕනේ කියලා අහනවා. සමහර විට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මහණෙනි මේ භික්ෂුන් වහන්සේ තැනක උපන්න නෙමෙයි. හේවකල භාවනා කළ කෙනෙක් නැතර රහත් වෙලා පිරිනුවන් පෑවා. එතකොට ස්වාමීන් මම ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ රහත් වූ රහතන් වහන්සේ පිරිනුවන් සෑව රහතන් වහන්සේ යම් කෙනෙක් සවැත්නුවට වැඩම තියෙනවාද? ඉතින් මට දැනගන්න ලැබෙනවා එතකොට සමහරක් මේ කීපවරක් වැඩම තියෙන බව. එතකොට ස්වාමීන් මම හිතනවා මම සෑම දවසේම මේ ආගන්තුක දාන, ගිලාන දාන, ගමිත දාන ආදී දම් පින්කම් කරන බැවින් ඒ රහත් වී පිරිනුවන් සෑව ස්වාමීන් වහන්සේ මගේ දාන වේලක් වළඳ නැති. මගේ ආගන්තුක දානයක් වළඳ නැති. මගේ ධනික දානයක් වළඳ නැති. මගේ නිත්‍ය කැඳ දානේ වළඳ නැති. මගේ සමාජ ගිලන් දානයක් වළඳ නැති. ගිලන් දෙහෙත්වට දානේ වළඳ නැති. එහෙම නැත්නම් ගිලන් ගුවටෙන් කරන අද්දා මේ ස්වාමීන් වහන්සේට දෙන දානයක් හරි වළඳ නැති. මගේ වැස කඳුවක් හරි පිළිනම් පූජා කරගන්න ලැබෙන්නේ නැති. ස්වාමීනි මම මේ වසිතනකොට මං දන්සින්කම් කරන අදහස මට මුදුන්පත් වුණා කියලා පුදුම සතුටක් ඇති වෙනවා. ස්වාමීන් මම මේ දන්සින්කම් කරන්නේ මගේ උපස්ථා ලැබෙන ස්වාමින් වහන්සේලා ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ඥානයෙන්, ගුණයෙන්, නුවණයෙන්, ධ්‍යානයෙන්, සමාධියෙන්, සමාපත්තියෙන්, අභිඥාවෙන්, විපස්සනාවෙන්, මාර්ගයෙන්, ඵලයෙන්, නිර්වාණයෙන් අභිවෘද්ධියට කමිනෙත්වා කියන මේ ප්‍රාර්ථනාවයි. ඉතින් මම ඒ කරන දම් පින්කම් අතරින් ඒ ස්වාමින් වහන්සේට මම දානයක් වන්දනය ඇති කියනකොට හිතෙනවා අනේ සාදු සාදු මම පූජා කරන දානයේ පිළිගත් ස්වාමින් වහන්සේ කෙලෙස් නැසා සතර දුකින් අකමැති නිවන් දක්වා නේද කියලා හිතනකොට මාත් හිතෙනවා ස්වාමිනි පුදුමාකාර ප්‍රීතියක්. ඒ වගේම පස්සද්ධියක්. ඒ වගේම හිතේ සතයක්. ඊරාමික සතයක්. ඒ සතය තුළින් මම හිත සමාධිමත් වෙනවා. ඒ ත්‍යාගය අරමුණු කරගෙන සමාධිමත් වෙනවා. ඒ සමාධිය තුලින් ස්වාමීනි මගේ සිතේ බෝධිපාක්ෂ ධර්ම 37ම ලැබෙනවා. ඒ සමාධිය තුලින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ලැබෙනවා. එවැගේම ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලයක් ලැබෙනවා. සති සම්බුද්ධංගේ, ධම්මයේ සම්බුද්ධංගේ විදේ සම්බොජ්ජංගේ, වේති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගයක් වැඩිනවා. ඒකම සතිපට්ඨාන හතරක් ස්වාමීන් වහන්සේ හිතේ වැඩිනවා එතකොට. සම්‍යක් ප්‍රදාන හතරක් වැඩිනවා. පිළිපාද හතරක් වැඩිනවා. එතමනක් නෙමෙයි එයින් මගේ සිතේ සම්මා දිට්ඨිය තවත් දියුණු වෙනවා සම්මා සංකල්පනාව දියුණු වෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව දියුණු වෙනවා සම්මා වායාම දියුණු වෙනවා සම්මා සති දියුණු වෙනවා සම්මා සමාධි දියුණු වෙනවා ස්වාමීන් මෙන්න මේ ආකාරනිසංසේ බලාගෙනයි මම මේ සංඝ රත්නයේත වරම් ලබාගෙන උපස්ථාන කරන්න පටන්නේ රටවට ලැබේවා කිය. බුදුරජාණන් වහන්සේ සම්මේලයක් ඔසවන්න වාගේ ග්‍රීමයේ ඔසවන තෙවරක් සාදුකාර දුන්නා. විශාකාවෙනි මගේ ශාසනය දන්තිංකම් කරන බෞද්ධෝ මෙන්න මේ ආනිශාස බලහන දන්තිංකම් කළ යුතුයි කියේ. මේ වරම් අටම අවසර දුන්නා. ඉතින් එතන මේ වාගේ මහා පුණ්‍ය සම්භාරයක් දරාගෙන අවුරුදු 120ක් ජීවත් වුණා. අවුරුදු 120 තුල පුදුමාකාර පින්කම් කරමින් බුදු ශාසනයේ අග්‍රදායකත්වයේ දිනාගත්තා. අවුරුදු 120ක්ම ජීවත් වෙලා සුවසේ පංච කල්යාණ සම්ප්‍රත්‍යයෙන් අඩුවක් නැතුව සුවසේ ජීවත් වෙලා ආවිෂාගේ කෙලවර නිර්මාණගතී ජීවලෝක උපන්නා. එතුන් ඒවා සහතේදී සෝවාන් වෙලා සිටියේ තමන්ගේ මව්පියන් දිහවන ඉන්න කාලේ. බුදුරජාන් වහන්සේ බුදු වෙන කාලේ මෙතුමියගේ වයස අවුරුදු 7යි. එතුමිය කලින්ම බණ ඇසූ දවසේ දෙමව්පියන් නම් මේ මුතුන් මිත්තන් වෙත එකතු සෝවාන් ඵලය ලැබුවා. ඉතින් අද සෝවාන් වෙලා නිර්මාණාසී ජීව ලෝකේ ඉන්න එතුමිය ජීව ලෝක ජීවිතයේ මෙහිලා පිළිලට යනවා. ඊළඟ කෙනේ කර්මයෙන් විතර වසවත් හේතු යනවා. ඊළඟට බ්‍රහ්ම පාරිශජ්‍යයට යනවා. ඊට පස්සේ අනිකුත් භ්‍රම ලෝකවලට ගිහිල්ලා සුද්ධාවාසයට යනවා. සුද්ධාවාස පහේම ඉතින් එකට කල්ප ගණන් ධ්‍යාන ශබ්දයෙන් දෙන අසනිකා ගමතලයේදී කල්ප 30000 කියලා රහත් වෙලා පිරිනුවන් පානවා. බුදුරජාණන් වහන්සේ සදාවත් බෞද්ධයන්ට ආදර්ශයේ කිනිස ප්‍රණි සත්පුරුෂයන්ගේ ගුණ කථනය කරනවා. ඉතින් මේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගනාව මහ පින් ඇති උත්සමාවක්. ඉතින් ඒ වාගේ සත්පුරුෂයන්ගෙන් ලැබෙන බුදු සසුන ගායේ අපි මේ දාන ශීල භාවනා පින්කම් කරන්නේ. මේ කුසලයන්ගේ ශක්තිය අපේ සිත යොදන යොදන කමක පරමත මහත්ඵල වෙනවා. පින්කමක් මහත්ඵල වන්නේ ඊට හේතුන ප්‍රඥාව මනසිකාරයේ පමණටයි. හිතවතාදනේ පින්කම කරන්නේ හේරත් මහත්මයා හේ සෝභායරත් මහත්මයා හැම වෙතන ආගමානුකූල ජීවත් වෙමින් සාංශීල භාවනා කුසල් කරමින් තමන්ගේ ජීවිතයේ ශ්‍රද්ධාවෙන්ද, සීලයෙන්ද, සෘතයෙන්ද, ත්‍යාගයෙන්ද, ඥානයෙන්ද, කරුණාවෙන්ද, මෛත්‍රියෙන්ද, ගුණයෙන්ද, නුවණින්ද වැඩි දියුණු කර ගනිමින් මේ ලබාගත් බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ගන්නා වූ දෙපළක්. එවැගේ මේ සහභාගී වෙලා අපේ රත්නායක මෑණියෝ දිසානායක මහත්මයාගේ හැමදෙනාම එවැගේ ධර්මයේ සමයක වෙලා ධර්මානුකූලව ජීවත් වෙන ඒ වගේ පින්කම් කරන්නේ. ඉතින් අර විපාකා මහත්සා වගේ ප්‍රාර්ථනා වගේ අපේ සෑම උදෑසනක සිල්ලුතුන් දකින් ලැබේවා. සිල්ලුතුන් අපට බෝසු පුරා දන්දිය ගන්න දානවත් ලැබේවා. දන්දියෙන් වස්තු අවසන් නොවේවා. දන්දියෙන් වඩ වඩා සිත පාදීවා. දන්දියෙන් අපේ සිතේ ආර්ය සත්‍ය මාර්ගයේ සහිත බෝධිපාක්ෂ ධර්මයන් පිරේවා. ඒ හේතුයෙන් අපට භවයක් පාසා සැසෙරි ප්‍රතිකරගෙන ගිහින් අමාමා නිවන් සුව සාදා ගන්නට වාසනාව උදාපත් වේවා කියන සැපින් තමයි සතුටු කරන්නේ. ඉතින් අද මේ දහසක් බුදුන් බුදු වෙන උතුම් උදෑසන මේ ගාන වස්තු සම්පාදනය කරගත්තා. ඊළඟට සංඝ රත්නයේ ගෞරව ආදරව පිළිඅරගෙන අසුන් පනවා වඩා හිඳුවා වැඩ නමස්කාරයෙන් බුද්ධ පූජා පවත්වා ගන්තන් පිළිගන්නවා. සත්‍ය විලෙත් සැලැක්ුවා පිරිකර භාණ්ඩ පූජා කළා ගන්ත දාන වශයෙන් ආගන්තුක දාන වශයෙන් පින්කම් සේවයක් සිද්ධ වුණා ස්වාමින් වහන්සේලා බුදු බහැර ගමන් කීපයක් මේ වඩින්නේ මේ ත්‍රිගලාරණ්‍ය ශේනාසනේ තවත් තවත් තැන්වලට එතකොට මේ වරිණ ගමනට ගමික දානයක් පිළිලැබුවා. එසාතිකින් ආගන්තුක දානයක් පිළිලැබුවා. එතකොට හරියට ස්වාමීන් වහන්සේලා ගිලං සම්ලි කර්මයකට භාජන වෙලා මේ ප්‍රතිකාර ලබා ගන්න දෙයන්නේ. ඉතින් ගිලං දානෙකුත් පිළිලැබුවා. එවාගෙන සීලයක පිහිටා බණ ප්‍රවේගකද සමන් දුන්නා. අර පංචම ආනිසංස ලැබෙන්නා වූ පින්කම් පෙරේම සිද්ධ වුණා. මේ සිදු කරගත් කුසල සම්භාර ධර්මයේ අදාතුනේ නිවන් මඟ ගමන් කරන්නේ බුදු සසුනේ මොනම බලවේගයකින්වත් අඳුර නොවේ අතුරු දාන් නොවේ යටපත් නොවේ ගමන කාලයේ සඳහිරු මඩලෙනින් දැබලෙනින් අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාවේ පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරමු එවැගේම ශාසන භාරධාරී සංඝ පිටුරුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදු සසුන ආරක්ෂා කරමින් නිවන් මඟ පාරමී පුරමින් සසුන් පිළිවෙත් මඟ ලොවට පහදා දෙන පිණිස අප රැස් කරගන්න කුසලයේද ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. තම තමා නමින් අභාවක් ප්‍රාප්තියන් තාක් මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදී ඥාති කෙනෙක් වෙතොත් ඒ සෑම දිනකට මේ කුණ්‍යලාභයක් වේවා මෙතින් දෙලෙන් ඒ සෑම දිනාද සුගති සංසස්සිද්ධව සමාගතු බෝධිඥානයෙන් අග්‍ර අමා මහ නිවන් දකිත්වා සෑම කරුණාවෙන් පින්කමදී ශාසන ආරක්ෂක ලෝකපාල සාත්මාරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් උපින් අනුමෝදන්ව දීයෙන් ආයු වර්ණ ශක බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාක බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ කින්වත් හැමතෙද සතතයෙන් දේව ආරක්ෂාව සැලසා දෙත්වා සතු බෝධියකින් ශාන්ත නිවන් සුව ලබත්වා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ